ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා ධර්ම දේශනා මාලාවේ දේශකයන්න් වහන්සේ මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ ප්‍රධාන කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය උඩහිරියගම ධම්මජීව ස්වාමිපාදයන්න් වහන්සේය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කොටගෙන කරන ලද මෙම දීර්ඝ දේශනා මාලාව පටිගත කරන ලද්දේ මීත්‍රිගල නිස්සරණ වන සීනාසනයේදී 2006 2007 සහ 2008 යන වර්ෂවලදී අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා සහ නේවාසික යෝගී මහත්වරුන්ට පැවැත් වූ ධර්මදේශනා මාලාවකදීය මෙම වටිනා දේශනා මාලාවේ ශබ්ද සංස්කරණයට දායකත්වයේ දරන ලද්දේ පින්වත් අරුන්දති සහ අතුල කුරුකුර සූර්ය දෙපළ කුසුම් සහ කමලනාතන් දෙපළ රේණුකා සහ පණ්ඩුක සේනානායක දෙපළ යන මහත්ම මහත්මීන්ගේ බැතිබර දායකත්වයෙන් මෙම පින්වතුන් සිය මිය කිය ඥාති මිත්‍රාදීන් හට පින් පිනිස මෙම වටිනා ධර්ම දාණයට දායකත්වය සපයා දී ඇත.